ඕනෑම ක්‍රීඩේම ඉතින් ඒකේ පුළුවන් ඕනම අවස්ථාවකදී කණ්ඩායම ඉදිරියට යන්න පුළුවන් මම හිතන්නේ අපි කවුරුත් සෑම වෙලම ක්‍රීඩා කළ යුතුයි කියලා ඒ වෙනස් කිරීම සිදු කරගෙන අපිට ඉදිරියට යනකොට තව පන්දු යවන්න බලා ගන්න තෝරලා තිබුණා ක්‍රිකට් නායකයා ඉතාමත් පන්දු යවන්න අපි හැමෝම වැරදි කරනවා නිවැරදි නෑ අපි ඒ වැරදි මොනවාරි ඉදිරියට ඉදිරියට හදා ගන්න බලන අපි සෑම විටම ක්‍රීඩා කරන්නේ ඒ අවස්ථාවේදී යොදා ගන්න පුළුවන් උපරිම ඒ හොඳම 11 දෙනා තමයි අපි සෑම විටම වීඩා කරන්න මම කුසල් ජනික ලහරි කිනවාන චන්දිමාල ස්ටේඩ් එකෙන් රෙස්පොන්සිබිලිටිස් අරන් බැක් කරනවා සෑන්ඩ් අඳුරකින් අංශයට මම දැන් වැඩි දුර අවධානය යොමු කරලා ඉම්ප්‍රූව්මන්ට් එකක් දැක්කා ඒකේ